ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ඉරිදා සංග්‍රහයට සම්බන්ධ වෙන හිතවතුනි සහෘදේනි සුබ උදෑසනක් වේවා ඔබට ආයුබෝවන් ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ඒකාශය වන ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ හෙළගියේ රන් සලකුණ ප්‍රදීප් මුතුකුඩ ආරච්චි සංගීතවේදියා සංගීතවේදී ලයනල් රංගමල ගීත නිර්මාණ අධ්‍යයනයේ නමින් වටිනා පොතක් ලියා තිබෙනවා. මේ පොතේ ලයනල් රන්වල සංගීතවේදියාගේ ගායන ශිල්පියාගේ එතුමා ගුරුවරයෙක් දේශන නිර්මාණ තනු ප්‍රස්තාර සහ ජීවන තොරතුරු ඇතුළත් කොට තිබෙනවා. අපි ලෝකෙට දෙන්න ඕනේ ඇපල් නොවේ පැණිවරක. මට මතකයි එක දවසක් ලයනල් රන්වලයන් දෙසුමකදී පැවසුවා. මේ අවුරුදු කාලේ විවිධාකාර වූ ගීත එතුමාගේ මුවින් තනු නිර්මාණයෙන් එලි දක්වා තිබෙනවා. වන්නම් සෞදම් කජුවාරේ ගම අවුලඤ්ඤම් වැනි සමාජ උපහාසාත්මක ගීත වාගේම ළමා ගීතත් අපේ ජනශ්‍රුති ජනකවි ජනගායනා ජන ක්‍රීඩා ජන ආගම ආශ්‍රිත වටිනා නිර්මාණ අලුත් නිර්මාණ කොට තිබෙනවා. ජයතිස්ස බොරළුගොඩ ගීපද රචකයා තමයි මේ අවුරුදු කාලේ ගීතය රචනා කොට තිබෙන්නේ. තනු නිර්මාණය සහ ගායනය ලයනල් රන්වලයා එතුමාට හැම විටකම ගායන වෘන්දයක් උදව් කරනවා සහාය වෙනවා ගීය ප්‍රතිනිර්මාණය කිරීමට. මේ ලයනල් රන්වලා කිලි කිලි මුදේ කිස් කුසේ දිලිසෙන් මල්ලවාරච්චි විවිධාකාරයේ නවකතා ලියූ ලේඛකයෙක්. ඔහුගේ නවකතා ජනකාන්ත වූ ජනප්‍රිය සංස්කෘතියේ අනගි නිර්මාණ ඔහුගේ නිර්මාණ ඇසුරෙන් චිත්‍රපටද තෙලි නාටකද බිහි වී තිබෙනවා. ප්‍රජා විශෝධනය එහි ප්‍රතිඵල යහමඟ දකින පුරවැසියන්ට සෙනෙහසින් පුදන අලුත් පොතක් කියවුවා. පන්තක තමයි පොතේ නම. මේ ලේඛකයා දීර්ඝ කාලයක් තිස්සේ පොදු පාඨකයාට නවකතා ලියන රචකයෙක්. ඒ බව සිහිපත් කරමින් මේ ප්‍රජා විශෝධනය කියන කාරණේ ඉතා වැදගත්. community based correction කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. අපරාධකරුවන් විවිධ අය වැරදි කරපු අය විනාශ කරන්නේ නැතුව ඒ අයව යහමකට ගැනීම චරිත සංශෝධනය කරමින් නව ජීවිතයක් ලබා දීම එහිදී අදහස් කරනවා. ඒ සඳහා අනපනත් පැමිණ තිබෙනවා දෙපාර්තමේන්තු ආයතන රජයේ සහ රජයේ නොවන ආයතන බිහි වෙලා තිබෙනවා. ඉතින් අපි ඒ බවත් මතක් කරමින් අභයවර්ධන බාලසූරිය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීපද රචනයකට එදවස ගුවන්විදුලියට ගැයූ ගීතයක් මේ රට පිළිබඳ දේශාභිමානය, දේශ වාත්සල්‍ය දනවන ගීයක් ඉදිරිපත් කරන්න කැමති මේ ගීතය තනු නිර්මාණයෙන් අලංකාර කළේ මහාචාර්ය සනත් නන්දසිරි. ඔබේ අහලුවන්තයි යෙහෙලියන්තයි තවත් අලුත් පොතක් කියවුවා දුවකගේ කඳුළු රුචිරා සුරංගීත අල්විස් එම කෘතිය සඳහා මාචාර්ය සුනිල් ආරියරත්නත් ඒ වාගේම සමන්නතා උදා විවිධ සටහන් ලියා තිබෙනවා කෘතියේ අන්තර්ගතයි. අකුරු පේලිය පත්තිරු මතට කඩා වැටුණා. අකුරු පේලි මත ඇහැ යවන අපට ඒ දුක දැනුණා. ජීවිතය නම් මේ යයි සිතුණා. සුරංගීට දුක හිතුණා. මේ සමන්නතා උදගේ සටහන. ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ එය පාගන්න. තමන්ගේ පියාගෙන ප්‍රේම කීර්ති අල්විස් දුවට බොහොම ආදරයක් කළා. ඔහු ලියූ වැකියාකේ ප්‍රේම කීර්ති අල්විස් සිහිපත් කරන සාමාන්‍යයෙන් හැමදාම වගේ ඔහුගේ ගීත අපට ඇහෙනවා මේ මාසේ ඉතා වැදගත්. ඔහුව නැති වුණේ මේ මාසේ. මේ වගේ මාසයක මාර්තු මාසයේ දයාදල් හිස්කිවිඳිය දීපද රචිකාව ගුවන්විදුලි නිෂ්පාදකවරිය සමග විවාහ වී සිටි පේමකීති දල්ලිස්ගේ එකම දියණියයි සුරංගි. මේ පොත ඇතුලේ දියණියකගේ ජීවිතයේ ගැටලු අභියෝග සහ ඒවට මුහුණ දෙමින් ජීවිතය උපනංව ගන්නටගත් උත්සාහය පිළිබඳව ඊටාම හෘදයංගම සටහන් තබා තිබෙනවා. විශාරද නන්දාමාලිනී තමා සුරංගීට දුක හිතුණා කියන ගීතය ගායනා කළේ තමන්ගේ දියණියට ලියූ ගීතයක් ප්‍රේමකීර්ති අල්විස්. Thank you. අහසින් දැනුණා ගඟට කඳු බිඳු එකතු මුහුදේ පතුලට බිඳුනා මුතු දෙල්ලි කුකුතර දුනා දවස් ගණන් තිහි තිබුණා ඒ කඳු ආපු ගෙදර ගෙනා ගෞරීතද හරිම හිනා කනට කෝඩු පළදවනා අන්තිති කටුවේ සිටිනා දවසක් එන බව හැඟුණා මෑතක අපාතරින් වෙන් වී ගිය ආදරණීය කලාකරුවන් දෙදෙනෙකු සිහිපත් කිරීම වටිනවා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිය ගුරු අහස්කව්ව චිත්‍රපටයට එකල විශාරද සනත් නන්දසිරිට අපූර්ව ගීයක් රචනා කළා. ඉරා අඳුරු පට ගීතය සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාස සංගීතඥයා විසිනි. දොළොස් මහේ පහන චිත්‍රපටයට විජය කුමාරතුංග ගැයූ සරාගුවන ඉදා කියන ගීතය ඔහු රචනා කළා. නවකතා කරුවෙක් විචාරකයෙක් ඒ වගේම කෙටි කතා ලියු ඔහු කවියෙක්ද වනවා එතුමන් සේපත් කරනවා අහසේ කුකුරු කුකුරු තරු දිවියන්ත පෙර අරුණලු උදයේ දිලිසෙන පිණි මත පියමන් කරමි අහස් ගවතයි ඇම හිමක් නොපෙනෙන අහස් ගඟේ ඉර හඳ නැතිවි තුලඟ සුසුම් ලන දවසක් ඇවිදි උදා විරෙන්නේ කඳුල සුසුමක් අදින් ගලන දෙක එක මුතු වී අපි හිමු මිතුරු මගේ පිය මිතුරු මගේ පිය මිතුරු චන්ද්‍ර කුමාර කදනාරච්චි ගුවන්විදුලියේ ගීත ගණනාවක් ගැයූ ජනකාන්ත ගායකේ. ඔහු අපාතරින් වෙන් වුණා. ඒ පිළිබඳ මතකය අපට දුකක් සතුටක් දනවන ගීත රාශියක් ඔහු විසින් ගයා තිබෙනවා. ඉරිදා සංග්‍රහයේ මතක ආවර්ජනය කිරීමට කැමති චන්ද්‍රකුමාර කන්දනාරච්චි ගායකයාට පිළිබඳව ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමු වුණොත් චර පුරුෂයෝ දැන් මාවටලා යන එන හැම තැන් මුරගාලා යන එන හැම තැන් මුරගාලා සබද නිවසේ ඇය ඉන්නේ එනම් බුදු ගෞවක දුර වෙන්නේ එනම් බුදු ගෞවක දුර වෙන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ අපට කුල ගොත වෙනස් වෙලා නෑ පිරිවර හරස් වෙලා නෑ පිරිවර හරස් වෙලා පෙළපත කුල ගොත වෙනස් වෙලා ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට පැය හමු නොතින් චර පුරුෂයෝ දැන් මාවතලා යන එන හැම තැන් මුරදාලා යන එන හැම තැන් මුරදාලා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක Thank you.